නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සිය භාති භික්ඛවේ දක්ඛෝ භෝඝාතකෝ වා භෝඝාතකන්තේ වාසීවා ගාවී වදිත්වා චතුම් මහපතේ කිලසෝ විභජිත්වා නිසින්නෝ අස්ස ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා චිතං යථා පනිහිතං භාතුතෝ පච්ච වෙච්ඡති අත්ථේ ඉමස්මින් කායේ පඨවි ධාතු වායෝ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු තීති කෞරවීය යෝගාවතර මහා සංඝරත්නයේ අවසරයි සතිපට්ඨාන සූත්‍රය මේ ප්‍රදේශයේ සාධාරණ කරනකොට කොහොමදත් අහගෙන ඉන්න කාට නමුත් දුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත භාවයක් සද්ධාාවක් ආත්පත් <clears throat> ඉතින් බලනවා නම් ධර්ම කර්ම පිළිබඳ පුදුමාකාර විචක්ෂණ සමීප වීමක් සිදු වෙනවා. ඉතිසලාම අහන කෙනෙකුට උනත් එක කාලයක් අහලා විස්තර දැනගැනීමේ ආසාවෙන් අහන කෙනෙකුට උනත් එහෙම නැත්නම් ඒක පිළිබඳව හොඳ පරිච්ඡයක් ඇති කෙනෙකුට උනත් හොඳටම මේ සමීප භාවයක්. පාසනික පද උත්සන්න භාවයක් අද වෙන පටන් අපි අද මේ වෙනකොට මේ ධර්ම දේශනා මාලාවේ අවස්ථා 17ක් අපි 17ක් නැත්නම් පැය 17ක් ගත කරනවා. ගත කරලා අපි මේ වතාවේ මේ හඳුන්වා දීලා මේ ප්‍රවිෂ්ඨේ ලබා ගත්තා මේ ධාතු මනසිකාර කියන කොටාසය. මේ ධාතු මනසිකාර කොටාසය සුද්ධ වශයෙන් බලනවා විපස්සනා කොටසක්. මේ කොටස සඳහා එන්න කායානුපස්සනාවමයි හේතු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කායානුපස්සනාවෙත් මෙතෙන් දෙනකොට හොඳටම පැහැදිලි කරලා පෙන්නනවා රූප කොටාසේ පමණයි අරගෙන කියන්නේ. කායන පස්සනා කියනකොට ඒක ඉතින් අර කාය ගැන කතා කරනකොට රූප කොටස පමණයි වැඩේ. ඒ රූප කොටස පිළිබඳව ඊට ඉස්සලා පාරුවේදී ඒ ප්‍රතිකූල මානසිකාර්ය එනත්තම් කොටස වශයෙන් බෙදලා බලන ගතිය සාමාන්‍ය සමාජික தත්වයක ඉඳලා භාවනා මානසිකට හිත හරවන හැටි මේ මේ කයේ කෙස්සත්තේ ලොම්මැත්තේ ආදී වශයෙන් බොහොම කාටවත් වැටහෙන තැනකින් ඇවිල්ලා දැන් මේ ගැඹුරකට යොමු කරනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන් තමයි මේ කයේ තියෙන්නේ ඒ කලින් කඩාලගත්ත චෙස් කොටාසයක් ගත්තත් නොම් කොටාසයක් ගත්තත් නියදත් සම්මත් කොයි එක ගත්තත් ඒකේ තියෙන මේ හතර මහා ධාතුන් කියන එක එතෙන් දෙනකොට විස්තර වශයෙන් කියනවා ඒකදී අපි ඊපාර <clears throat> ඒ හඳුනා දීමේ පාඩය වශයෙන් සත්‍ය මේ හතර මහා ධාතුන්ට බෙදා දැක්වීම එක්කම තමයි මේ අද අධ්‍යයනාක කරගත්ත ඉදිරිපත් කරගත්ත ඒ සඳහා ඇත්තා වූ උපමාව දැක් ගන්න හම්බුවේ. සියථාපි වික්‍රේ දක්ඛෝ ඝෝඝාතකෝ ආඝෝඝාතකං තේවාසීවා රාගින් වදිත්වා චතුම් මහපතේ සීලසෝ විභාගිත්වා නිසින්නවාස එතනදී සර්වචනාංශයෙන් පෙන්නනවා දක්ෂ වූ ගව ඝාතකේ එන සංඝෝ ඝාතකේ කියනවා අරක් මරන්නේ ඒ නැත්නම් ගෝ ඝාතකා ගෝ ඝාතකෝ අන්තේවාසීවා ඒ ගා ගෝ ඝාතකයාගේ අන්තේවාසිකේ යටතේ පුහුණු වෙන්නේ හෝ ගාමින් වදිත්වා දෙනක් මරලා චතුම්මහගතේ කිලකෝ විභජිත්වා. ඒ දෙන විචිනීව සඳහා හතර මං හන්දියකට අරගෙන ගිහිල්ලා නැත්නම් කඩපිලකට හන්දියකට ගෙනියලා ඒ කොටස් වශයෙන් බෙදාගෙන මස් විචිනීම සඳහා මේ තටුවක ප්‍රදර්ශනය කරගෙන දක්වාගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි යෝගාවචරයා මේ තමන්ගේ ශරීරය යම් ඉරියව් හතරෙන් හෝ සම්පජාඤ්ඤයට ගයන අනුකුඩා ඉරියව්වක හෝ පවතින අවස්ථාවක අර කෙස්වම්නිය දත් බැලුවාට වඩා ඊටත් වඩා එක තව තිරයක් ඇතුළත තව විනිවිද දැක්මක් ගැඹුරක් ඇතුව මේ සෑම කොටාසයකම පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතර ඇත්තේයි සලකා බැලීම තමයි මෙතන අර නිදර්ශනයේ කිනහර පාණ්ඩ දක්වන උද්දීපනය කරලා දක්වන්න පින්න උත්සාහ කරන කාරණා. ඉතින් මෙතනදී අලු ගල්මට හොඳට පේනවා අර ගව සංඥාව ඒ මස්තිහා දකින්නකොට එන්නේ නැහැ. මේ දෙනක්ද එහෙම නැත්නම් කුංගවයේක්ද ඒ මොනවාක්වත් එන්නේ නැහැ. නැත්නම් මේ හරක් මස්ද ඉළු මස්ද මොනවාක්වත් අර හතර මහා පතේ මස්කඩේට ගියාම ඒකේ දකින්න නැහැ. ඒ හරකා කෙරෙහි තිබුණා වූ සත්ව කරුණාවාදී දේවල් එහෙම නැත්නම් ඒ සතෙක්ට කියන හැඟීම කොච්චර ලොකුද කොච්චර පුංචිද මොනක්වත් නැහැ. අපි කියන්නේ දැන් පීගුතෝනේ. එහෙම නැත්නම් ගාතෙන් මස් ඕනේ, අණ්ඩ කට්ටකින් ඕනේ, එහෙම නැත්නම් මට ඇට නැතු ඕනේ ආදී වශයෙන් අර දැන් කතා කරන්නේ වෙනම භාෂාවකින්. අරකට ඉස්සර පැත්ත උනේ පස්ස පැත්ත උනේ එහෙම නෙවෙයි. දැන් කියන්නේ මේ එක එක කොටස්. ඒ කොටස් වල සත්ත්ව සංඥාව නැහැ. මෙන්න මේ වෙනස ඉස්ලාම ඇතුළේ මේ සංඥා විපල්ලාසය මෙතන සර්වචනස පාවිච්චි කරන්නේ හොඳ පැත්තක. නිවැරදි කිරීමක් වශයෙන්. මේ ශරීරයක් වශයෙන් අපි අරගත්තාම කායන පස්සනාවේදී මම ඉඳ ගන්නවා, මම මට මෛත්‍රී කර ගන්නවා, මගේ බඩට හිත යොදවනවා, මගේ නාසයට හිත යොදවනවා, මට කකුල් වල වේදනාවක් දැනෙනවා, පිටකොන්දේ අමාරුවක් දැනෙනවා ආදී වශයෙන් පරියන්තේ මුලදී එනත්තම් යෝගාවචරයාගේ ආධුනික කාලයේදී හරියට මේ කයත් එක්ක සම්බන්ධ වෙලා නෑදෑකම් කියාගෙන තැන් වලට සම්බන්ධ කරගෙන ආකාර වලට සම්බන්ධ කරගෙන තමයි යෝගාවචරය භාවනාවට බහින් මේ සත්ව මේ කය මේ රූපලාවන්‍ය මේකේ ලස්සන ලොකු පුංචිකන් ආදී වශයෙන් මේ හැඟීම් වලින් බහගත්තා වූ ආරම්භ කළා වූ මේ භාවනාව අර ගත්තා වූ පුංචි අරමුණ මත ආනාපාන නාසිකාග්‍රේ හැපීම හෝ ඒ ආස්වාද ප්‍රසආස නිසා සිදුවෙනා වූ උදරේ බිම්බීම හැකීම කියන මේ සංසිද්ධියේ ප්‍රත්‍යක්ෂ කොටසට අත්දකින්න පුළුවන් කොටසට විඳින්න පුළුවන් කොටසට හිත යෙදුවට පස්සේ ඒ යෝගාචරය අසූරණං ඒ යෝගාවචරය අදක්ෂණ ඒ ආරමුණට හිත ඉඳා බැහිමේ වේගය යම් තාක්ක ඒට එකට එකක් ප්‍රතිපක්ෂ වේගයකින් මම කියන හැඟීම, කය කියන හැඟීම, උඩපල්ල කියන හැඟීම, ලොකු පුංචි කියලා හැඟීම නැති වෙලා ඒ තුලින් ධාතු මනස්කාරය මතුවේ. ඉතින් මෙතන හරි අමුතු පෙරලියක් විපල්ලාසයක් විතර සිද්ධ වෙනවා. සංඥා විපල්ලාසයක් විතර සිද්ධ වෙනවා. කලින් කියාපු තාලෙට ඒ සංඥා විපල්ලාසයේ සෞඛ්‍ය සම්පන්න දෙයක් පරිවර්තනාංශ විසින් අනුමත කරන ලද දෙයක්. මේ විපල්ලාසයේ සිට වෙනකොට නොයෙක් විපල්ලාස යෝගාවචරය තුලක් දකිනවා. කොල්පිටක් අරගෙන එක කොනක් වම් පායනොත් අනික් කොන දකුණු පායමොත් පාගනකොට අපේ කඳේ බර වම් පායට ගියා නම් ඉබේම දකුණු පාය උඩ විසිකරනවා. නැවත අපි පැද්දිලා හොඳට මේ සමබර කරලා මේ ඒ දකුණු පායට හිත බර දුන්නොත් වම් පාය උඩු කර විසිකන ගැටියක් තියෙනවා. ඉතින් මේ නිසා පොඩි ළමයෙක් එහෙම කරන්නේ කිව්වොත් මේ පොල් පිට පල්ලේ ඇදගෙන වැටෙනවා. අසනීපකාරයෙකුට එහෙම ඒක කරන්න බෑ. හොඳ හයි හති තියෙන කෙනෙකුට ඒක හරි විඥාව. ඒක හරි මේ සර්කස් එකක්. සෙල්ලක්කාරකමක්. නමුත් මේ පොළේවත් හරියට හිටගෙන ඉන්න බැරි කෙනාට ඒ වගේ සෙල්ලම් කරන්න අමාරුයි. ඒ වගේ තමයි භාවනා කරනකොට විපස්සනා යෝගාවචරය යම් වෙලාවක අරමුණකට හිත බැස්සට පස්සේ ඒ හිත ඒ අරමුණේ බැස ගැනීම කියන භාවනාවේ yaadena ගතිය ඇති වුණා නම් ඒ යෝගාවචරය තුළ මේ සංඥා විපල්ලාසය වෙනකොට ඒ යෝගාවචරය අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගත්ත නිවන නෙවෙයි නම් අරමුණු කරලා තියෙන්නේ යෝගාවචරයා භාවනා පල්ලේ ඇදගෙන වැඩේ. යෝගාවචරයට සමබර භාවය නැති වෙනවා. යෝගාවචරයට ඉන්න තැන අමතක වෙනවා. নানা ප්‍රකාර දේවල් සිදු වෙන්න පටන් ගන්නවා. මේ මෑත යුගයේ හරියට මේ ධාතු මනසිකාර පැත්තෙන් ගෙනියලා මේ නාම රූප ධර්ම පිළිබඳව සූක්ෂම කාය පිළිබඳව විඥාන කාය පිළිබඳව එහෙම නැත්නම් තන්ත්‍ර ගැන නානාත්‍ර දේවල් විස්තර කරනවා. හරි අර පසුගිය සතවස්ස දෙක තුන ඇතුළත විද්‍යා ලෝකය බටහිර ලෝකයේ දිනු කරගෙන ගියා ඌ ඒ දේවල් අපල කොටලා මැනලා පිරලා දිගපළල බලලා ඒ කරගෙන යන වැඩපිළිවෙල වගේ හරියට බටකලයේ ගිනි ගත්තා වාගේ පිටු කොන්නක් ගිනි ගත්තා වාගේ මේ යන රැල්ල බොහෝම වේගයෙන් පැතිරෙනවා මේ සරුවචනාංශගේ සතිපට්ඨාන ධාතු මනසිකාරයේ ඉක්මවන්නේ. නමුත් මේ ඉක්මවා යෑම හුතු තර්ක ගොඩක් විතරයි මූල ධර්ම ගොඩක් විතරයි මිනිස්සු රැල්ලක් විතරයි. යම් වෙලාවක මේ වාගේ විචිතුරු විචිත්‍ර විවිධ විද්‍යානුකූලයි කියා ගන්න ආගමනුකූල කියා ගන්න ධාතු මනසිකාරය කියා ගන්න කාරණා නිසා යම් කෙනෙකුට හිතුනොත් මේක භාවනා කරලා බලන්න ඕනේ කියලා. ඔහු තුල පවතින තානතර විද්‍යානුකූල ආකල්පන චින්තනයක් නම් ඔය සූක්ෂමකය බලන්න එහෙම නැත්නම් ඔය එක එක එක එක මේ ධාතු වල තියෙන විවිධ ලක්ෂණ බලන්ට ගියොත් උගක් වෙලාවට විපස්සනා පැත්තට කිට්ටු කරලා මෙන්න මේ සංඥා විපල්ලාසය වෙනවත් එකම ඕකට සිංහලෙන් කියන්නේ පිස්සුවල. පුදුමාකාර විදියට හලහොල්මන් වෙන්න පටන් ගන්නවා. මොකද ඒ විද්‍යා ලෝකයේ හෝ ඔය කියන සූක්ෂම කායපැත්තෙන් එහෙම නැත්නම් ඔය එක එක ශක්තිය අවදි කිරීම පැත්තෙන් යන වැඩ පිළිවෙල ඒකාන්තයෙන්ම ආත්ම සංඥාවෙන් යන වැඩ පිළිවෙල. එක්කෝ දෙවියෝ මැව්වා එහෙම නැත්නම් මේ අන්තිම ධාතු මනසිකාරයෙන් අපි වෙන්නේ දෙයයන්ට හේතු වෙන එකයි නැත්නම් දෙවියන් සමග ඒකාත්ම වෙන එකයි පරමාර්ථයත් එක්ක කියලා මේ සම්පූර්ණ ආත්මවාදී අදහස් තුලින් එළවන මනසක් ඇති එවැනි ආකල්ප සහිත කෙනා භාවනාවට හිත දාලා භාවනාවේදී යම් වෙලාවක ස්වභාවික ලක්ෂණවලට හිත වැටිලා එයින් සංසති ලක්ෂණයට හිත යනවා වෙනුවට වෙන්නේ හෙලකින් පල්ලට අදගෙන වටනවා වාගේ ආතාපාත නැති වෙන එක. එනිසා කෙනෙක් හසුරවනවා නම් භාවනා ගුරුවරයෙක් වශයෙන් ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඒ වගේම තමයි තමන්ගේ භාවනාව තමන්ට තේරෙනවා නම් දැන් මට සිද්ධ වෙන්නේ ඒ ස්වභාවික පළවෙනි පත්‍නියේ ආකාර සංඛාන ඉක්මවාගෙන හිත ධාතු මනසිකාරයට පැත්තට යණ්ඩයි හදන්නේ කියලා විශාල ආදාහණයකින් විශාල ගෞරවයකින් අපි යන ගමනේ අවසානීය නිවනය අපි යන ගමනේ අවසානයේට ඉස්සලා පේන තියෙන අනිත්‍ය දුක අනාත්මය කියන මේ මූලික කාරණා ටික අමතක වුණොත් අන්න රූලෝ තෝන්තු කරන ගතිය, වක්කාර කරන ගතිය, හෙලකෙන් පල්ලට අදගෙන වටන වගේ ගතිය, නිින්ද යන්නේ නැති ගති নানা ප්‍රදේවල් ඉන්න පුළුවන්. ඒක නිසා අපි ගත්තොත් ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ දස සංඥා සූත්‍රවල ඉස්සරලම පෙන්වන සරුවඥාන්සේ මේ මොනක්වත් ආ යෝගාවචරයක් කියලා සාමුන් ලෑස්තිලාවත් නැහැ. පටන් අරගන්නේ මේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා වගේ මේ අනිත්‍ය පිළිබඳව අනාත්මය පිළිබඳ පොඩ්ඩක් එයාට මතක් කරලා දෙන්න. අපි මේ යන ගමන කිසිසේත්ම සංසාරේ හොඳට හදා වඩාගෙන කකා යන ගතියක් නෙවෙයි. අපි මේ යන ගමන ඒකාන්තේ සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීම පිණිස මෙහි යත්තා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම මතු කරගන්න යන ගමනක් කියන එක චින්තාමේ වශයෙන් හෝ වේවා සුතමේ වශයෙන් හෝ වේවා යෝගාවචරෙ පිටින් හරි ගහලා කියනවා. නැතුගුණොත් මේ ධාතු මනසිකාරය අවස්ථාවේදී මේ ඔරුවකට කොට වෙන මිනිස්සේ ඉවුරල්ලාගෙන දඟලවුවොත් ඔරුවට ය아가න්න බැරි වෙන්නා වාගේ. එලකින් පල්ලට ඇදගෙන වැටෙනා වාගේ, හීනෙන් බය වුණා වාගේ. නානා ප්‍රදේවල් දෙන්න පටන් ගන්නවා. යා අපිට අද බය නැතුව කතා කරන්න පුළුවන් මොකද? අද මේ එකතු වෙලා ඉන්න පිරිසට මේ தත්ත්වයේ එච්චර බරපතල හානියක් නෙවෙයි. බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් හිතන්න එපා ඒ බරපතල එකක් නොවන දේ පුංචි දෙයක් කියලා. ඉතාමත්ම වැදගත්. මෙන්න මේකටයි අපි මේ අරණ්‍ය ප්‍රතිපදාව රකින්නේ. මේකටයි අපි විපස්සනා කියන එක ඉස්සර කරගෙන යන්නේ. යම් වෙලාවක ඒ මූල ධර්ම දෙකෙන් තොරව මේ ගැඹුරු භාවනාවට ගියොත් ඉතින් ඒ ගුරුවරයාටත් ඒ ගෝලයාටත් ඉතින් දෙයියන්ගේ පිට තමයි. මේ සරුවචන්හන්සේගේ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ පිට සැක උපදවනවා. භාවනා කරන්න කරන්න මම සහලවනවා නේද? භාවනා කරන්න කරන්න මට ආපුවත ගිය අත නැති වෙනා නේද? භාවනා කරන්න කරන්න මම හෙලකින් පල්ලට අදගෙන වටනවාගත් අත්කරපත් වෙනවා නේද කියලා මම පුදුමාකාර විදිහේ තෝතු ගතියකට මම මුලා වෙච්ච ගතියකටපත් වෙනවා. ඒ නිසා නිතරම අපේ වැඩපිළිවෙලේදී අපි මේ කොහෙද යන්නේ? අපි යන්නේ මේ නිවන දිහාවටයි අපි යන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මත කරගන්නයි කියන කාරණාව මූල ධර්ම වශයෙන් හෝ අමතක කරන්න නරකයි. පත්පිලියොත් වශයෙන් හෝ අමතක කරන්න නරකයි. සීල වශයෙන් හෝ අමතක කරන්න නරකයි. සුතමේ වශයෙන් හෝ අමතක කරන්න නරකයි. අමතක කරන්නේ නැහැ. හා හොඳයි යම් කියනවනම් ඔන්න ඊටු බණ ටික කියයි. එහෙම නැත්නම් මෙතනින් ආපහු යන්න වෙනවා අර බාලාංශ පන්තියට. නමුත් අපි අරගෙන ආපු ගමනේ මෙතෙක් කල් අපිට පුළුවන් මේ දේවල් අපි යම් ප්‍රමාණයකට අත්දකලා යම් ප්‍රමාණයකට මේවා විඳලා තාමත් විඳින්නේ නමුත් ඉදිරියට යන තරම් හොඳ පැහැදිලිලයක් අපිට තියෙන නිසා මේක සිහිපත් කරගෙන මෙන්න මේ මානසික අවස්ථාවක් පනිනවා අපි හැම පරියන්කයකදී මේ මානසික අවස්ථාවක් අපි පනිනවා හැම අවස්ථාවකදීම කියලා ඒක Tamante ආරක්ෂක මන්ත්‍රයක් වශයෙන් තියාගන්න. විෂණසන ඉලක්ක වශයෙන් තියාගෙන ඉදිරියට යන්න ඕනේ. ආනියම යෑමදී අපිට ධාතු මනසිකාරයේ මේට වැඩිය හුඟක් තලු මරමර බුද්ධ විදින්න වෙනවා. ධාතු මනසිකාරය පිළිබඳව පැතිරිච්ච උනුල් මූල ධර්ම රාශියක් ආශ්‍රය කරන්න වෙනවා. ඒ ආශ්‍රය කිරීමේදී අපි දා මතක් කරගත්තා පසු කාලීන. ඒකට ත්‍රිපිටකේ සාක්ෂි නැතුව නෙවෙයි කොහොම නමුත් පසු කාලීන හොඳ පැහැදිලි බෙදීමක් කරලා තියෙනවා. මේ ධාතු මනසිකාරය පිළිබඳව සංක්ෂේප රුචි, සාවිත්ථාර රුචි කියලා කෙටියෙන් විස්තර කරවීමට කැමැති විස්තර කිරීමෙන් පවා නිවන් දකින්න පුළුවන් යෝගාවචර චරිත කොටසක් කියනවා. තව සමහර ඇත්තෝ විචාර රුචි ඇත්තෝ ඒක උඟාක් විස්තර කරලා දකින්න දේවල් වලට වඩා ගෞරව කරනවා වඩා ඒක රසවත් නමුත් මේ සංසාරෙ දිගහැරලා බැලුවොත් නම් අපි මේක සංසාරේ ආපු ගමනේ කොච්චරද කියලා මේ නිවන දිහා පැත්තෙන් බලනකොට මනින්න කියලා අමාරුයි නමුත් අපිට කියන්න හිතෙන්නේ හිත බලා කලකා බලන්න වෙන්නේ මේ නිවන අරමුණු කරගෙන නැත්තම් මේ සම්‍යක් දෘෂ්ටික සාසනයක් අරමුණු කරගෙන අපි සංසාරේ මීට කලින් කොච්චර වැඩ කරලා තියෙනවද කියලා බලනවනම් කොයි කෙනත් ආරම්භයේදී අර විචාර ගතියෙන් තමයි පටන් ගන්නේ. ඒ මොකද හැන්දෙට දිය කරලා කටට කවනවා වාගේ ටික ටික ටික ටික රස විඳලා මේක මේ බරපතල දෙයට ක්‍රමක්‍රමයෙන් තමයි දැඩි වෙන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි ප්‍රතිචාරය ප්‍රතික්‍රියා මේ ප්‍රතිශක්තිය ඇති කරගන්න. ඉතින් හොඳට කුංචි කාලේ අර ටික ටික ටිකට කිරි බීලා අයියනති ආහාර කාලා හැදීගෙන එන කෙනාට ලොකු වුණාට පස්සෙත් ඒ කිරි ආහාර අගුණක් නැහැ. ඒ වගේම අර මු르දු ආහාර අගුණක් නැහැ. නමුත් දත්තාවට පස්සේ හපල කන්නත් ආසාවක් කියේ. මොකද දිරවීමේ ශක්තිය තියෙන නිසා හපල ගාවට පස්සේ බඩේදී ඒ ටික දිරව ගන්න පුළුවන්. ඒක නිසා ඒ සංසාරේ සම්මිය දෘෂ්ටික ආත්ම ගාන මෝරලා කියන කෙනාට ඒක පොඩ්ඩක් මතක් කරපු ගමන් සංක්ෂේපයෙන් මතක් කරපු ගමන් ඒක නාට මේක දහසක් නැයි වැටෙනවා. එවැනි අත්කන තමයි උග්ගටිතඤ්ඤ උග්ගටිතඤ්ඤ බුද්ධලයි කියලා කියන්නේ. ඒක මාත්‍රිකා කරපු ගමන් මේ සර්වඥාංශ මෙතන මතක් කරනවානේ. ඒව මේව කොහොබික්ක වේම මේව කායන් යථාතිකං යථාපනිහිතං ධාතුසෝ පක්ෂ වෛක්කති අත්තිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඔයම ඇති. මේ කය කියලා කියන්නේ හතර මා ධාතුන් කියන මාත්‍රකාව ඇහෙනකොටම ඒ පුද්ගලයාගේ තිබුණ සංඥා විපල්ලාසේ නැත්නම් සංඥා පෙරලීම හොඳ පැත්තට පෙරලීම මෙතන විපල්ලාස කියලා ගන්න අමාරුයි. බොහෝම සෞඛ්‍ය සම්පන්නව සිද්ධ වෙනවා. මෙතන නිස්සත්ත්ව නිජීව ශුන්‍යයි. නමුත් තමත් තමාර අත්තන්ට ඒ ටික තේරුම් අරගත්තට මදි මාතෘකාව තේරුම් ගන්නතර මදි තව ටිකක් විස්තර කරන්න වෙනවා. අපි ඒත් අන්න කියනවා විපංචිතංග කියලා. ඒ පුද්ගලයා මේ කියන කියන දේවල් ටිකක් හිතලා ඇත්තද මේ මගේ කයයි එතකොට අනුන්ගේ කය කොහොමද එතකොට ඊයේ පෙරේදා කය කොහොමද හෙට එන්න තියෙන කය කොහොමද ඈත තියෙන කොහොමද හොඳට එකක් අර විස්තර අස්තර බලලා බණ අනුව හිත යොදවලා ඉදිරියට යනවා නම් එවැනි කෙනාට කියනවා විපංචිත තවත් ඉස්සරහට යනකොට ඒ තරම්වත් ඥාන ශක්තියක් නැත්නම් ඒ පුද්ගලයා ඤෙය්‍ය පුද්ගලයන් බවට සඳහන් කරනවා ඒ පුද්ගලයා මාත්‍රිකාව අහලා දැන් අපි අර බණ කොටස් 16ක් 18ක් විස්තර කරා වගේ ගොඩාක් බණ අහනවා බණ අහනකොට යම් ප්‍රමාණයක් හිතේ තැම්පත් කරගන්න. ඊට පස්සේ කියලා භාවනා කරනකොට ඔන්න Tamanට ආනාපානෙට හෝ පිම්බීම හැකිලීමට හිත යොදනවා. ඒ යොදන වෙලාවේදී කොච්චරක් දුරට යනකම් භාවනාව පවතින්නේ මේ ස්වභාවික ලක්ෂණ දකිමින්ද කොයි තැනකදී හිත මේ සාමාන්‍ය ලක්ෂණය කියන ධාතු මනසිකාරයේ මුල් කරගත්ත ප්‍රදේශයට හිත පෙරලෙනවද වෙනත් වශයෙන් කියනවා නම් කොයි අවස්ථාවේදී හිත විපස්සනාට වැටෙනවද ඊට පස්සේ විපස්සනාව දිගේ ගිහිලා ඒ පස්සේ ඇතිවෙන ආ වූ අනිත්‍ය දුක අනාත්ම කියන සාමාන්‍ය ලක්ෂණය හිත පෙරලෙනවද ඊට පස්සේ අනිමිත්ත, අපනිත, ශුන්්‍යත කියන ඒ අනිච්ච දුක්ඛ අනාත්ම කියන නැස්චාර්ථය ඉවත දාලා අස්ථාර්ථයක් අපි කර ගන්නවා. අවස්ථානුකූලව අස්ථාර්ථයක් අපි ගන්නවා. අපනිත ශුන්්‍යත, අනිමිත්ත, අපනිත ශුන්්‍යත කියලා ඒකෙන් නිවනට පෙළෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ පුද්ගලයාට තම මෙතෙකල් අහපු දේවල්, හිතපු දේවල්, භාවනා කරපු දේවල් වල මම දැන් ඉන්නේ මෙන්න මේ අහවල් තැනේ කියලා ඒ සාකච්ඡාවලදී ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. සංසන්දනයක් කරගන්නට තමා වශයෙන් කරගන්න පුළුවන් තත්ත්වයක් එන්නේ නම් කවදා හෝ මෙන්න මේ ධාතුමනිකාර කොටස තේරුම් ගත දවස. ඒ නිසා සාමාන්‍ය උපදේශයක් වශයෙන් කියන්න පුළුවන් විපස්සනා භාවනාවේදී සෑම භාවනාවේ හැම උපදේශයක්ම භාවනා මධ්‍යස්ථානක හැම කාලසටහනක්ම ධර්ම දේශනාවක හැම යොමුවක්ම එල්ල වෙලා තියෙන්නේ මෙන්න මේ ධාතු මනසකාරය. මේ සාමාන්‍ය ලක්ෂණය මේ මේ සබහාල ලක්ෂණය කියන එකේ අන්තිමටම යෝගාදට ඉස්මතු වෙන මේ මේ ධාතු මනසිකාර කොටසට ආලෝකේ වටන්ටයි මේ කාලවසන. එතෙන්ට ආලෝකේ වටන්ටයි මේ බණ දේශන. එතෙන්ට ආලෝකේ වටන්ටයි ධර්ම සාකච්ඡා. එතෙන්ට ආලෝකේ වටන්ටයි සීලය. මේ ආදී විදියට යෝගාවචරයාගේ වැදගත්ම විශේෂයෙන්ම සෝතා සෝවාන් මාර්ග ඥානය සඳහා වැඩ කරන යෝගාවචරයාගේ වැදගත්ම සම්දිස්ථානයේ වශයෙන් පේන තියෙන්නේ මේ දහස් මනසිකාරයේ පිළිබඳ ඇති විෂද දැනුම. මේකෙන් අදහස් කරන්න එපා. අදහස් වෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයා මේ ගැටේ ලියලා තියෙන්නේ කියලා. සෝවාන් වුණාට පස්සෙත් මේ ගැටේ එහෙමම තියෙනවා. පිටකොත්ත දිය වුණාට එහෙමම තියෙනවා. ඒ නිසා සමහර සෝවාන් වෙච්ච ඇත්තෝ අනීම පැත්ත කරලා අඬනවා. මම මෙච්චර අමාරුවෙන් මේ ගැටේ ලියාගත්තට ඒ පිටපොත්ත ගැලෙවට පස්සේ ඒ හා සමානම මේ සංදි ස්ථානයේදීම මෙතනම හිරෙනවා. ඒක නිසා ඒ චක්‍ර වලල්ල චක්‍ර වාටය මේ මේ චක්‍ර ආයුධේ හතර සැරයක් කැපෙනවා. හතර සැරයක් කැපෙනකොට තමයි අරියඥානෙ පහළ වෙන්නේ හැප්පෙන්නම ධාතු මනසිකාරය. වෙන විදිහට කියනවනම් ඒ සෑම පරිත්‍ය සමුපාද මධ්‍යම ප්‍රතිපදා හේතුඵල වාද මේ ඔක්කොම විස්තර කරලා ගිය කරලා හරින්න පුළුවන් ශක්තිය මේ ධාතු මනසිකාර සමීකරණය තුල තියෙනවා. එතන පිළිබඳව අඩුතක් හේතුවක් දක්වන හැම වෙලාවකම යෝගාචරය එක තන කරකවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක බොහොම මේ තේරවාද බුද්ධ ආගමේ විපස්සනා මුල් කරගෙන යන ඇත්තන්ට කවදාකවත් ඉක්මවන්න බැරි දෙයක්. අනිවාර්යයෙන් මෙතන නතර වෙලා උතර විවේකීව මේක සුද්ධ පවිත්‍ර කරගන්න සිද්ධ අපි එදා ගේ පාර භාවනාවේදී ධර්ම දේශනාවේදී අවසානයේදී මතක් කරන්න යෙදුනා ඒ ක්‍රමිකව භාවනාවට බැස ගන්නා වූ විපස්සනා යෝගාවචරයේ නාසිකාග්‍රේ හෝ උදරයේ හෝ එක්තම්පත් කරලා භාවනා කරනකොට ආරම්භයේදී ඒ යෝගාවචරයට සිද්ධ වෙන්නේ අත්තා වූ අනිවරණ ධර්ම තුරපත් කරගෙන ඉවත් කරගෙන පුළුවන් තරම් ඒ මූල කර්මස්ථානය මූලට මූල දාලා ඉදිරිපත් කරගන්න. ඒ මොකද අපි ගත්තොත් ආධුනික යෝගාවචරයාගේ ප්‍රධාන වශයෙන් සමතේ තාම පෙළ ගැහිලාමදි ඒ පෙළ ගැහිලාමදි නිසා නිවර ධර්ම මේ වෙනකොට සක්‍රියව පවතිනවා ඒ නිවර ධර්ම පිළිබඳ යෝගාචරය අගේ නොකලා ඉවත් කළ යුතු බව දැනගෙන හිටියත් යම් ප්‍රමාණයක් මහන්සි වෙන්න වෙනවා අරමුණ මෙනෙහි කරමින් ඒ අරමුණ ඉදිරිපත් කරගන්න. මේ නීවර ධර්ම මතුවීම පිළිබඳව ආධුනික යෝගාවචරය සඳහා කියන ලියන දේශනා කරන බණවල ගොඩක් විස්තර සඳහන්. නමුත් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ ඒ නීවරණ ධර්මයේම නොවෙන්පත් පිළිතියි. ඒ මොකද මීට කලින් භාවනාවල් වලදී හොඳට භාවනා කළ ධාතු මනසිකාර මට්ටමටම හිත හැදිච්ච යෝගාවචරේකට ආරම්භයේදීම ධාතු මනසිකාරයත් නීවරණ වාගේම මාර්ගය වුන් කරන්න ඉතිතියි. අරමුණ අවු නොවෙනවා එන්නේ ඉතිතියි. අරමුණ පොරුදු තාලෙට නාසිකාගම දීටි හේතුවට ඒ ගොරෝසුවට නාසයේ කටහන ආකාරය අවු වෙන්නේ නෑ. උදරේ සටහන ආකාරය අහුවෙන්නේ නැහැ. පිම්බි මැක්ලිම අහුවෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසය අහුවෙන්නේ නැහැ. හැබැයි හොඳට සලකා බැලුවට නිවරන් දිසක් නෙවෙයි. කාමචන්දයක් ඇවිල්ලා, ව්‍යාපාදයක් ඇවිල්ලා බාධා කරනවත් නෙවෙයි. මේක තියෙන්නේ මේ අරමුණ බොඳ වෙලා. අරමුණ පැතිරිලා උත්තල් වෙලා. එතකොටත් යෝගාවචරය දන්නේ නැතිනම් මේ සිද්ධ වෙලා තියෙන සංතෑසිය මොකක්ද කියලා ඒ යෝගාවචරයට නීවරණ වලින් කරදර වුණා වගේම ස්පාසු නැත්ත්වයක් කරපත් එනිසා අපි මේක තවත් පිටිපස්සට ගිහිල්ලා මේ මැදින් පෙරහැර බලනකොට මුල ඉඳලා පෙරහැර බලනකොට ආදී වශයෙන් මේ වැඩපිළිවෙල ගැන හොඳට මුල ධර්ම පිළිබඳව ඒක ඒ විදිහටම භාවනාවේදී නොඋනත් මූල ධර්මයේ වශයෙන් එකින් එකට එකින් එකට පුරුකයන් පුරුක ගත ගහලා දක්වන මූල ධර්ම වශයෙන් දැනගෙන සිටීම මේ පළවෙනිම වියුල දුරු කර ගැනීමට හේතු වෙනවා. අපි ආයෙත් නැවත මතක් කරගමු ආධුනික යෝගාවචරයේ නිවර්ණත් එක්කම සටන් කරලා නිවර්ණ අයින් කරලා මූල කර්මස්ථානයේ මතු කරගත යුතු අවධියක ඉන්නවයි කියලා. ඒ කියන්නේ පෙර භාවනාවක් කරලා නැති හා පුරා කියලා භාවනා කරන කෙනෙක්. මේ අවස්ථාවක අපි මේ භාව විපස්සනා භාවනා ක්‍රමයේදී ඒ යෝගාවචරයට කායන පස්සනාවම ඉදිරිපත් කර ගන්නවා. ඒ වගේම කයේ යතාව පත වියාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගේ වායෝ කොටාසම ඉදිරිපත් කර ගන්නවා කියන එක අපි ගිය පාර දේශනෙන් මතු කරගන්නවා. මේ වායෝ කොටාස ඉදිරිපත් කර ගැනීම සඳහා නාසිකාග්‍රයේ ඒ වාත ධාරාව හැපෙන දැන හෝ ඒ වාතයෙන් සිදුවෙනා වූ පිම්බීම හැකිලිම කියන උදරයට හෝ හිත යොදනවා. මේ හිත යොදන වෙලාවේදී ඒ යෝගාවචරයට ඒ පිම්බීමක් පාසා හැකිලීමක් පාසා ඒ කායික නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව බැලුවට මේ දෙකම ක්‍රියාත්මක වෙන කාම යෝගාවචරය වැඩි අවධානයක් යොමු නොකළ හිතකුත් නාම කොටසකුත් කැමති වුණත් අකමැති වුණත් වැඩ මේ නාම කොටාසේ තමන්ගේ භාවනාවට හිතකරතාවයට පාවිච්චි කරන්ත නම් ඒ හිත යොදලා බලන තැනට ඒ නාම කොටාසේ සාධාරණව එකතු වෙලා උදව්පකාර කරනවද එහෙම නැත්නම් ඒක ඒ වෙලාවේ නන්නත්තර වෙලා ඒක ඒ වෙලාවේදී වල්මත් වෙලාද කියන එක බලපං ඒක නිසා යෝගාචර මතක් කරනවා පින්බීම බලන ගම ඒ පින්බීම බලන හිත පින්බීමත් එක්කද තියෙන්නේ නැත්නම් පින්බීම බලනවා කිව්වට හිත පිට ගිහිලාද කියලා යම් ආකාරයකට යෝගාචරගේ හිත යොමු කෙරුවට පින්වීමද පින්වීම කෙරෙහි සාධනය. ඒ සඳහා නතු වෙලා කියනවනම් බලනවයි, පේනවයි කියන දෙකම සිද්ධ වෙනවා. නමුත් නතු වෙලා නැත්තම් බලන්න හැදුවට හිත පිටපැත්තකට නම් හැරිලා තියෙන්නේ පේන්නේ වෙන මොනවා වෙන්නේ. මේ දෙක එකලස් නැහැ. මහසෝනගේ කඳ ඉස්සරහා බලාගෙනකොට ඔළුව පිටිපස්ස බලාගෙන තියෙනවා. ගුරුවරයා උගන්වනකොට ශිෂ්‍යයන්ගේ අවධානය සමහර විටක කල්ලාලට නෙවීම වෙලා තියෙනවා. පිටපැත්තක. ඒක හරියට කියනවා නම් කලේ මුණින් නමලා තියදී වතුර වැක්කිරුවා වගේ වතුර වැක්කිරුවාට කලේ ඇතුළට යන්නේ නෑ. මෙන්න මේ දෙක එකලස් වෙනවා කියන එක ආධුනික යෝගාචරය තේරුම් ගත යුතු මූල ධර්ම කාරණා එකතු වුණා නම් බැලීමයි පෙනීමයි කියන දෙක එකතැනට. උදරයට හිත යොදවලා බලන එතකොට උදරයේ තේ පේන්නේ මොකක්ද එක්ක පිටිමේ පවතින අවපින් මේ නැත්ත හැකලෙ. නාසිකාග්‍රයට හිත යොදලා බලන බලනකොට නාසිකාග්‍රේ පේන. පේනවනම් ආසද අවස්ථාව ප්‍රසද අවස්ථාව පේන. පේනවනම් ඒක කියන්න පුළුවන්. ඒව න්‍යාය ධර්ම. බැලුවත් පේන්න වෙන මොනවත් නම් අන්ධබන්ධ වෙනවා. අහනකොට යන්න කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියනවා. කමට ආශුද්ධ කරන්න ගිහිල්ලා කොහොමද භාවනා කරන්නේ අයියෝ බඩේ ගැක්කුමනේ අල්ලපු ගෙදර මෙහෙමනේ নানা ආකාරේවා කතා කරන්න පටන් ගන්නකොට කැකිල්ල රජුලා කියනවා. කොහොමද වෙන්නේ යදරුම සහ ඒක යෙදුනද කියන මේ එකලාසය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති. ඒක වෙනතර මොකට වඩා ආවුදත් එක පොර බැදුවා වගේ ඒ භාවනා උපක්‍රමත් එක පොර බදින එක තමයි විකටම සිද්ධේ. මේක මේ මේ අපි මේ තේරුම් ගැනීම පහසු පිණිස සාල්ලු වශයෙන් විස්තර කරාට හොඳ දක්ෂ යෝගාචරුවත් වර්ධින කරනවා. ගාස්ලාට අපේ හිත හඳත් එක්ක එකලස් වෙලා නැහැ. සතිය එළඹිලා නැහැ. යොදන වීර්යය අවශ්‍ය කරන තැනට නෙවෙයි යන්නේ. ඒ නිසා සතිය පිළිබඳ උපමාදී සර්වඥාදී ඇතෙකුගේ බෙල්ල වගේ කියලා උපමා කරන ඇතාට බෑ බෙල්ල හරවන්න. ඇතා ඉන්න දිහාටම තමයි ඔළුව දාන්නේ. ඒක සතිය මෙනේ කරන මානසිකාරයේ හරියටම යොදන තැන තමයි යන්නේ. නමුත් මේක පුතග්ජන හිතේ එහෙම නැතුතග්ජන හිත අපි විචිත්‍රා. අබ්බෙන් කොහෙද බලන්න හිතට හිත වෙන කොහෙද? නාම වශයෙන් කිච්ච මෙනේ කරා හිත ඒක නැහැ. මෙන්න මේ දෙක හොඳට යෝගාර්ථය තේරෙනවා. මේක ඉතාම වැදගත් වෙනවා අපි මේ ධර්ම දේශනාවේ පසු කොටසට දහස් මනස කාර්ය අවබෝධයේ පසු කොටස. අපි හිතුවොත් උදේ දෙන්නේ විදිහ වෙනවා. අපි ඒ පින්දීම දෙහි ඉවදලා අපි ඒ පින්දීම කියලා මෙනෙහි කිරීම මාර්ගයෙන් හෝ කියලා සංඥාවක් අත්කල දෙනවා. සංඥාවට මඩේ හිත ඉන්න වගේ එල්ලෙන්න පෙරෙන්න දෙන්නේ නැතුව මේ සිර සංඥා පදස්ථාන කියලා කියනවා සතියක සති පිහිටන්නේ සිර සංඥාව. ඒ නිසා උදේට හිත ඵලයන් කියලා කිව්වා තමයි. ඊබා බලන්තෝ. ඒ සඳහාමයි පින් වෙනවා කියලා මෙන්න ආස්වාද ප්‍රසආසේන ඒ ආයනේන යසයි ආස්වාද ප්‍රසාරය. ආනේ මෙනෙහි කරනකොට යෝගාවචරය මෙනෙහි කරන අතර දැනගන්න ඕනේ මේ මෙනෙහි කිරීම නිසා එතෙන්ට මෙහෙයුමක් යවුමක් සිද්ධ වෙනවා කියන්නේ. ධානං ඉතින් අරමුණ පේනවා නම් අනිවාර්යයෙන්ම ඒක හැඩයක් හෝ ආකාරයක් වෙනවා. එපේ හැදේට අපි කියනවා සංධාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති. සංධානය කියලා කියන්නේ මට මේ වෙලාවේදී උදරේ පේන්නේ පැතියක් විදිහට, ගෝලයක් විදිහට, ඝනයක් විදිහට, නූලක් විදිහට හෝ මොකක් හෝ සතහනක් වේ. නාසිකාග්‍රයත් එහෙම. ඒක දිහාම දෙඹීම දිහාම නැත්නම් ආස්වාද ප්‍රසවාස දිහාම බලනකොට ඒක එක විදිහකට නෑ ඒක ආකාර වෙනස් වෙන බව පේනවා. ඒ නිසා දකින්නකොටම ඉස්සල්ලා පේන්නේ සතහන. ඒක හරියට කැමරාවකින් ඉස්සල ඡායා ගන්න කැමරාවකින් ගත්ත සතහනක් වගේ. නමුත් ඒක දිහා බලනකොට පිටිපස්ස පිටිපස්ස දිගින් දිගට දිගින් දිගට තේයා සටහන් කර ගන්න පුළුවන් වීඩියෝ කැමරාවක් වගේ එකක් නම් ඒක නඩියනවා කියලා කියන්නේ ඒක ආකාරය නැහැ. ඒ නිසා නිත්‍යල ඡායාව, සංකල ඡායාව. මූවී කියලා ඉංග්‍රීසියට ඒ චලන චිත්‍ර කියලා මේ චිත්‍රය නිත්‍ය චිත්‍රයද සංකල චිත්‍රයද? නිත්‍ය චිත්‍රය තමයි අපි කියන්නේ සංධානාකාරය, සතහනක. පිළිස්සල බලාගත්ත දේ ක්‍රමයෙන් වෙනස් වෙමින් යනවා කියන ආකාර සංඥාවක් කියනවා. අහත වෙනස්. අපි මේ වෙලාවේදී ඉන්නේ අත නිතමලවගෙනද එනකන් අත දිග ඇරලා සංසාර කම්පන කරගෙන. ඒ වගේම තමයි අරමුණට හිත යොදවන පස්සේ ඒ අරමුණට හිත ගියාන යන මොහොතේ මේකේ පවතින ආව සතහන දෙන ඊට ආකාරය. මේ දේ වෙනසම ඒකාන්තයෙන්ම තමන් හිත විහිදුවපු තැනටම හිත යන්න ඕනේ. අරමුණ මතුවෙනකොට මේක මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේක පිළිබඳව විවිධ අත්ෝ විවිධ ආකාරයෙන් නියෝජන චෝදනා ඉදිරිපත් කරනවා. අපේ හිත උච්චරම ලාමකද ඕක මෙනෙහි කිරීමක් කරන්න ඕනද මෙනෙහි කරන්න නැතුව බලන්න බැරිද? නානාත්ව දේවල් කියනවා. ඒත් මේ එකක්වත් මේ විශ්ව කරන දේවල් එකක්වත් නොකරුවයි කියලා යෝගාචර කවුරුත් දඬුවම් කරන්නේ. ඒ ඔක්කොම යෝගාචරයට එක එක උපකරණ. එක එක උපකරණ. ආහනේ උපකරණ මේ මම දැසෝ වංගේ කියන සමත ඕනේ මට උදේ අභිඥාන ලැබුණ නිසා ඕනේ ආයි කිසිම දෙයක් ඒකට නැහැ. කොයිම යෝගාවචරතාවක් මේකේ තියෙන මේ තර්කය මේ පෙන්වන්න හදන්නේ මොනම දෙයක් පිළිබඳව සෝ ප්‍රකාශනයක් අපිට කවදාකවත්ම කරන්න බෑ ඒක පතන්න ගැටේ. ඒ කරන දේවල් සිතාන. ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඉස්ලාම අවශ්‍ය කරන සාකහණයි. නමුත් සරුවචනාන්තේ එකක් ප්‍රකාශ කරලා තියෙනවා මේ සියලු ලෝකේ සත්‍ය වල පළවෙනි සත්‍ය තමයි අනිත්‍ය භාව. ඒසා සතහන කවදාකවත් ඉස්සක් වෙන දෙකට හිතින්නේ. ඒ සතහන වේගයෙන් ආකාර වෙනස් වෙනවා. ඒ නිසා යෝගාවචරය හිත යොදන කොටම යෝගාවචරය අවුරුදු 7ක මල්මද කුමාරියක් වෙන්න පුළුවන්. මේ තවදුක සිස්සක් විතර පිළිච්ච භාවනාවෙම 60 වස්තුවිච්ච වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඉස්සර පස්සර වීමක් නෑ. හිත යොදන කොටම සතහන ආකාරයක් වඩපත් වීමේ ලෝකයට ආව මේ විවිධ භාවය නිසා යෝගාචර පද බල අභිවෘද්ධියක්. ඒත් මූල ධර්ම වශයෙන් නම් පැහැදිලිවම කරන පුළුවන් කතාවක් අතු ආකාරයක් ඇතිලේ. මෙන්න මේ සතහන් ආකාර දෙක දැක ගැනීමයි මගේ භාවනාවේ පළවෙනිම කොටස. සමතයක් ඇති වෙනකන් මේ දෙක දකින්නම ඕනේ. මෙන්න මේ දැක්කා නම් වැඩි වේලාවක් භාවනා යෙදෙනකොට යෝගාචරය දකින්නවා පින්දීමේ ඉස්සලාම සාතහන දැක්ක පින්බීම මේ මේ ආකාරවලට වෙනස් වෙනවා. ඊට පස්සේ හාත්පසින් වෙලා හැකිලීමකට හිතේ දාන්න වෙනවා. පොඩ්ඩක් ඉන්න මම ගිහිල්ලා මොන හොදාගෙන ඉන්නකන් ඉන්න. ඒ නැත්නම් මට මේ දේ තියෙනවා කරලා ඉන්න ඒවට නතර වෙන්නේ නැහැ පින්බීම. පින්බීම ආවොත් ඒක හැකිලීමට ඉඩ දීලා අයින් වෙනවා. හැකිලීම ආවොත් පින්බීම ඉඩ දීලා අයින් වෙනවාමයි. නමුත් අයින් වෙලා ආයෙත් එන්නේ පින්බීමක්. ඉතින් යෝගාචරය ඒ වෙලාවේ නිින්දෙන් ඇහැරපු කෙනෙක් වගේ අර ඔය පරණ එක්කනාමයි ඒ නිසා අලුතෙන් ආයෝග සටහනක් ඇත්තේ නැහැ. අලුතෙන් ආකාරයක් ඇත්තේ නැහැ කියලා පරණ වෙච්ච හිතකින් පුස්කාච්ච හිතකින් භාවනාදියා බලන්න හිතා නම් ඒකට අපි කියනවා කුසීතයි, හීන විදියයි කියලා. හිත නිවිලයි ඒ යෝගාවචරයට අත්ත වශයෙන්ම පළවෙනි පින්දීමෙන් දෙවෙනි පින්දීමෙන් වෙනස් කළා ගන්න හම්බුන්නේ. ප්‍රතිසාමත්ම තීක්ෂණ බුද්ධියක් ඇති මේ කියන දේවල් හොඳට කරලා වරද්දාගෙන තේරුමක් ඇතුව හෝ එනකන් සංසාරේ බය නිසා හෝ නැත්නම් අතිශය තීක්ෂණ භාවය නිසා හෝ යෝගාචර මේ පළවෙනි පින්දීමෙන් දෙවෙනි පින්දීම දෙවෙනි පින්දීමෙන් තුන්වෙනි පින්දීම ආදී වශයෙන් ඒකත් මේකත් මාර්ගයෙන් පෙන්වන මේ පළු දෙකේ ඒ අවස්ථාවේ පින්දීම ඉස්සල්ලාම ගත්ත පින්දීමට කොහොම වෙනස් වෙනවද කියලා කියනවා නම් ඒකට කියනවා ඒ පින්දීමට ආවේනික අත්‍යන්ත ස්වභාව ලක්ෂණ. ඒක අර පළවෙනි පින්දීමමයි ඒ විදියමයි කියලා උන තර්ක කරන්න පුළුවන්. නමුත් ඒක හුදු පුස්තරකයක් එක. ඒ කාන්තේම පළවෙනි තුන්වෙනි දෙවෙනි තුන්වෙනි වෙනස්. ඉවෙනි තුන්වෙනි තුන්වෙනි තුන්වෙනි වෙනස්. එහෙමයි අපි වාසයට යන්නේ. දිවිම සිද්ධ වෙන්නේ මෙහෙම. නමුත් මේ දිවිම සිද්ධ වෙන බාර ගන්න නැතුව යෝගාවචර කියනවා විනාඩි 5 10ක් තුන්වෙනි දිහා බලන්න කියනකොට ඒකමයි කියලා ඉතින් තේන්න තියෙන්නේ යෝගාවචර අර පළවෙනි දැක්ම ඉඳලා විකට සාදර බවක් තිබුණා. මෙනේ කිරීමක් වෙලා නැහැ. මේ වෙනස් වෙන බවක් පිළිගැනීමක් නැහැ. එහෙමනම් මේ යෝගාවචරයේ ඒ තියෙන්නේ දෙවිලේ දකුණ කුකුලාවේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා වගේ ඒක එන්ටෙන් එන්ටෙන් එන්ටෙන් කම්පේ. ධාතු මනසිකාරයට යනවා නම් හැම ධාතු මනසිකාරයට ප්‍රේම රක්ෂා ගන්න පුළුවන් හැම අවස්ථාවකම යෝගාචරය තේරුම් අරගන්නවා පත භාවනා පටන් ගන්නකොට කවදාකවත් මේක කලින් දිනීමක් දක්වමු නැති කෙනෙක් වාගේ. බොහෝම ගෞරවයෙන් පළවෙනි තින්දේ ඉඳලා දෙක දෙකේ ඉඳලා තුන තුනේ ඉඳලා හතර දක්වා මේ ප්‍රඥාප්තිය දිගේම හිත මෙහෙවනකොට යම් වෙලාවක යෝගාචරයට එක එක පින්දීමක ඒ ඒ වෙලාවේ පවතින ආ කුංචි කුංචි විස්තර. ඒකට කියන ස්වභාවික ලක්ෂණ කිය ආවේනික විස්තර. ඒ පින්දීමක ආවේනික විස්තර. ඒ කියනවා නම් පළවෙනි පින්දීමේ දෙවෙනි පින්දීම වෙනවා. දෙක තුනෙන් වෙනවා. ඒකට තුන්වෙනි පින්දීමට ඒකටම ආවේනික ලක්ෂණක් තියෙනවා. ආවට ගියාට බලන කෙනාට පේනවා. කාරණා දන්නතු බලන කෙනාට පේනවා. එනවා නම් ඒ යෝගාචරයා මේ ස්වභාව ලක්ෂණ වශයෙන් දකින්නේ වෙන මොනවාක්වත් නෙවෙයි ඒ පින්දීමේ හැසිරීමේ තියෙන ධාතු මනසිකාරයමයි. ඒ පින්දීම වලට පේන්නේ කම්පනයක් විදියට, සංකලයක් විදියට, මට පේන්නේ උණුසුමක් විදියට, සිසිලසක් විදියට, බරක් විදියට, ගොරෝසුවක් විදියට, මුරුදුවක් විදියට, හැල්ලුවක් විදියට, ආබන්ධන බැඳීමක් විදියට වැగిරෙන විදියට ධාතු මනසිකාරයට පටහැරලා තියෙනවා. මෙතනදී යෝගාචරය අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා මේක අස්පනාතුත බලන එකක් නිකක් කලින් දැකලා හිතන එකක් නෙවෙයි. අධ්‍යත්ත වශයෙන් බලන එකක් නිසා කවදාකවත් බාහිර බලකයක් දෙන්නේ ඉතාමත් මේක පිළිබඳ ගෞරවයෙන් බැලුවොත් මිසක් නැත්නම් මේක ඕන තරම් මල්ලෙන් ගහලා මේ පරණතාවමයි තිබෙන එකමයි කියන්නේ ඉතින්. ඒක නිසා ධාතුමනසතාවට කැපෙන්නේ. ධාතුමනසතාවට බහින්ද මූලිකම තෙලගස්ම සිදු කරන්නේ ඒ ස්වභාවික ලක්ෂණ දැකීමේදී ඒකෙනුත් මේ සතහන වශයෙන් දකින වේලාව ආකාර වශයෙන් දකින වේලාව විපස්සනා වෙන්නේ. ඒක භෞතික විද්‍යාව. ඒක ඉක්මවල ගිහිලා එක එකක් පින්දීම, එක එකක් හැසිරීම, එක එකක් ආස්වාද, එක එකක් ප්‍රස්වාද, අන්තිමට වන්ද එක එකක් ඇතිපිළිවන් ගැසීම දක්වා අනුකුඩා සෑම ක්‍රියාවලියකම මෙතෙක් නොවිච්ච නැත්නම් මෙතෙක් වෙච්ච දේවල් වලට විරුද්ධ මේ චිත්තක්ෂණයට ආවේනික විශේෂ ලක්ෂණ තියෙනවා. අන්නේ karmatama හිත විහිදෙවන මේ දැන් හිත ඇවිල්ලා තින්නේ ධන හෝ වේවා නොධන හෝ වේවා ධාතු මනසිකාරයට මේකට මිත්‍යා දෘෂ්ටි ගුණ ප්‍රශ්නයි මේ දෙය පෙන්වන්න බුද්ධ ධර්මයෙන් වෙන්න ඕනේ ඕන කෙනෙකුට පෙන්වන්න අන්න එතෙන් එනකොට ඒ යෝග ආචරය සරුවචනාංශයෙන් පෙන්ලා තියෙන ආකාරයට අනිවාර්යම ප්‍රත්‍යක්ෂයේ ඉලිපත් කරන්න තියෙනවා ඒක ඊයේ පාඩමෙන් අදට ගන්න දෙයක් නෑ. දැන් මේ වෙන වෙලාවෙදි කියන එක. ඒක සඳහා අර කලින් කිව්වා වගේ ආනාපානයම හෝ බින්දිය හැකිලිමම වෙන්න ඕනේ. මේ පහුවෙනකොට පහුවෙනකොට අතපය නවනකොට එහෙම නැත්නම් රාගයක්, ද්වේෂයක් මතුවලා ඊයනෝ කය ක්‍රියාත්මක කරනකොට හැම තැනකදී ඒ සතහන දැක්කා නම් ආකාරය දැක්කා නම් ඒක මම මාගේ හැඟීමකින් තොරව අර හතරම අහංගියට ගෙනත් තිබ්බ හරක්මස් කොට වාගේ සත්ත්ව සංඥාවෙන් තොරව ඉන්දීම කියනකොට මෙන්න චලන කම්පන වෙන හැටි පැහැදිලි වෙනකොට මෙහෙමයි ආසස් ප්‍රසවාස මෙහෙමයි බඩතර වෙන සාමාන්‍ය බඩ සැක්කු වෙලාවල මෙහෙමයි අතපය දිගානට මෙහෙමයි ඉස්සරහ යනකොට මෙහෙමයි පස්සට යනකොට මෙහෙමයි වටපිට බලනකොට මෙහෙමයි රසිනික කිරිකනකොට මෙහෙමයි කියලා පුදුමාකාර විදිහට අර ගත්ත ඒ පුංචි දැනුම ඕන තැනකට පාවිච්චි කරන්න පුළුවන් මහා විශ්ව පුරාණ පතවන්න පුළුවන් තරමට සිද්ධ වෙනවා. හැබැයි මේ සුද්ධ භාවයේ ඉන්නේ අර තමන් ගත්ත මූල කර්මස්ථානයේ පිළිසිඳ හොඳට දකපු ප්‍රමාණය. මිනිසා ධාතුමනසකාර අවස්ථාව අපිට කියන්න පුළුවන් මේ අන්‍යාගමිකයන් මේක ඇත්ත වශයෙන්ම පෙර දැකලා තියෙනවා. දැකලා ඊයත් කියලා තියෙනවා මේ පරමාර්ථ නැත්තම් පරමාත්මයේ ලක්ෂණ පෙන්වන්න උත්සාහ කරනවා. පරමාත්මන් බ්‍රහ්මන් නැත්තම් ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ ලක්ෂණ පෙන්වන්නේ කොහොමද? ඒකේ කියනවා දෙකක් නෑ කියලා දෙවියන් වහන්සේ. හොඳ ඒ නරකය, ලොකුය පුංචිය, ළඟය ඈතය, කළුවේ සුදුය දෙකක් වැටුණා දෙවියන් වහන්සේ. එකක්. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා ආරම්භ කළ වරක් පේන්නේ නැහැ කියලා. ඒ වගේම දෙවියන් වහන්සේගේ අවසානයක් පේන්නේ නැහැ කියලා. ඒකෝ එකනයි අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন වශයෙන් බෙදන්න බෑ. මේක තමයි අන්තිමම ශක්තිය. මේක වැඩි ආයෙ පුංචි කරන්න බෑ. ඉතින් නම් බලන බලවට පේන්නේ මේ මනසෝ 17 මං හිතාගෙන ළඟට ගිහිල්ලා මෙතනින් එහාට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට මේක දානවා වෙනුවට මේක වවාගෙන කණ්ඩ හදලා දිනවා වගේ දිව්‍යන් වාසය කෙනෙක් හේතු කරගෙන දිනවා මේක. ආත්මයක් හේතු කරගෙන දිනවා මේක. ඒ නිසා අපිට ආත්මය හම්බ වෙලා දුක්ඛ අනාත්ම වෙන්න බෑ. හම්බ වෙලත් උන්නට ආදරය කරකට හඳුන් කෝරුපත්තු කර කර පුද පුතන් කියලා නම් බෑ. ගහන්න ඕන උසල පොළොවේ ගහන්න ඕන කුවක් පිට ගලේ ගැහුවා වගේ හතර ධාතු වල අරන්. ඉතින් දිව්‍යයන් අතර අත කියන්නත් එපා දිව්‍යයන් අතර කියනසක හිතුවත් සදාකාලික අපායට යනවා කියලා බය කරලා තියෙන නැත්තන්ද ඉතින් මේකට වන්දනා කර කර ඉන්න පුළුවන් මට අසවඥාණිය පහළ වුණා මම දැන් එහෙමයි මෙහෙමයි කියන්නේ. නමුත් සර්වඥාන්සේ කියනවා මෙතනින් තමයි දැන් වල භාවනාව පටන් ගන්නේ. මෙතෙන්ට එනකන් සාතමනසිකාරයේ දැකූ දැකූ බැලූ බැලූ තන්න මතු කර ගන්නකම් මේ සර්වඥාගේ පහලෙන් ඉස්සර තිබුණ ලෝකේ ප්‍රාග් බෞ ප්‍රාග් බෞද්ධ භාරතේ මේ ඇවිල්ලා තියෙනවා එතනින් යාර සර්වඥාන්සේ ඒ බොමඩමුලේ සාක්ෂාත් කරේ මොකද්ද මිච්ඡර ලෝකයක් ඉස්තරීතරයි පරමාත්මයි අලකන්න එපා, දෙදන්න එපා, මනින්න එපා ආදි වශයෙන් ඉගෙන සලකපු දේ මුන්නහසේ කපලපතයි. මේක දිහා හොඳට බලනකොට පේන්න ගත්තා. යම් වස්තුවක් දිහා බලනකොට ඒ වස්තුවේ සතහනක් ආකාරයක් දැකලා මේ උපදේශ මත කරුවත් උපදේශ නෙවෙයි සාමාන්‍ය ආධ්‍යාත්මික ගුරුවරු කවුරුද දෙන උපදේශ මත ඒක දිහා බලනකොට ඒ ඒ චිත්තක්ෂණයේ ඒ ඒ අරමුණේ ඊට අදාළ ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. ඒ ස්වභාවික ලක්ෂණේ දකින්නම් අනිවාර්යයෙන්ම ඒ මොහොතේ ඇති හැටියෙම වහාම දකින්න ඕනේ. යකඩ රත් වෙලා තියෙනකොටම බැලුවොත් නම් පංගරේ තියෙන කපාත් වලා ගන්න පුළුවන් නිවුනොත් නම් පුපුරන. පුපුරන්නේ මොකද්ද? ඔළුව තමයි පුපුරන්නේ ඉතකක් කොහමද? කාබෝ ආහාරය වමනය කරන්න ඉඩ තියෙනවා. නිින්ද යන්නේ නැතුව ඉඳ ඉඩ තියෙනවා. වක්කාරය ඉඳ තියෙනවා. අන්ධබන්ද වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රත් වෙච්ච වෙලාවේ බලනවා නම් ප්‍රත්‍යක්ෂයි අපි විග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් අපේ හිතේ තිබුණ ප්‍රඥප්ති. එහෙම නැත්නම් අපේ හිතේ තිබුණ චින්තාමය ඥාන, තර්ක ඥාන බෙදන්න බලන්න පටන් ගත්තොත් නම් කුපුරණ එක සිද්ධ වෙනවා. නිසා ධාතු මනසිකාරට යනකොට කල්පනා ඥාන තිබුණොත් කෙලවරක හරි ගෑවිලා කවදාකවත් ඒක හොඳ සංඥාව මාරුවකට හේතු වෙන්නේ මේ සතෙක් නෙවෙයි මේ මස් කියන සංඥාවට ආවා නම් මේ මම නෙවෙයි මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන தත්ත්වයට ආවා නම් කවමදාකවත් ඒක කල්පනාවක් නම් වෙන්නේ නැහැ. කල්පනාවක් වෙනවනම් මේක ධාතුමනසිකාරයක් වෙන්නත් බෑ. ඒ නිසා මෙතෙන්ට යනකොට යෝගාවචරයේ සක්කාය දිට්ඨිය මොකද්දෝ තාලයකට උණු වෙලා ගියා කියලා වාස්තිකරණ වෙන්න පටන් ගන්නවා. මේක තමයි අර හෙළ පල්ලකට අදගෙන වැටෙනවා වාගේ කියලා වැටෙන්නයි කියන්නේ ඒක. ඒ නිසා අපි ඉඳ ගන්නකොට මතක තියාගන්න ඕනේ අපිට මේ අරමුණට එක එල්ලේ විනිවිදින්ට නම් ඒ අරමුණ හිතලා දැඩි කරලා අල්ලගන්න. ජීවන පත්ලේක හොඳට ලියවන්න නම් සක්කයකට තියලා යකට කෑල හොඳට හිල කරගන්න. රෙදි කෑල්ලක හොඳට එම්බ්‍රොයිඩරි එකක් දාන්න නම් ඒක ලීරාවකට කියලා හොඳට හිර කරගන්න ඕනේ. ඊ කෑල්ලක හොඳ හයියට කපන්න නම් දඬු වඬුවකට තියලා තද කරගන්න ඕනේ. ඒ හොරතල් කරන්න නෙමෙයි තද කරන්නේ කපන්න, ලියවන්න, මහන්න. ඒක අරමුණ තද කරගෙන ඉන්න එක නෙමෙයි මේකේ අවශ්‍යතාවය. තද කරගත්ත අරමුණට විනිවිදින්න ඕනේ. යන්නේ විනිවිදිනකොට තමයි වෙන්නේ මේ කම්පණය ඇති වෙන්නේ. මේ ප්‍රථම විදිහේ පරිණාමයේ ප්‍රථම නැත්තම් සතෙකුගේ ප්‍රථම හැවහැලිල්ල වාගේ. යෝගාචරජීයේ ප්‍රථම හැවහැලීම සිදු වෙනවා. ඒ හැවහැලීම සිදු වෙන ප්‍රත්‍යක්ෂමයි වෙන්න තියෙන කල්පනාවක් නම් කලම වෙන්න. ප්‍රත්‍යක්ෂේ හරිනම් ඒකේ සත්‍යජුක්තව ජීවිත ආත්ම නිවේ පේන කියන මේ මහා ධාතුයි. මෙතෙන්ද ගියාට පස්සේ අපි මෙතෙන්ට එනකම්ම හේතු උනේ හේතු කරගත්තේ වායෝ ධාතු උනාට දැන් සම්පූර්ණ දොර ඇරලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්. මහා පුදුමාකාර කන පිට හැරලීලක් පිටව සිද්ධ වෙනවා. ඒ වෙනකොට යෝගාවචරයට කයක් තියනවාද? උඩු පැත්ත තියනවාද? යට පැත්ත තියනවාද? ශබ්ද ඇහෙනවාද? ඒ සෑම දෙයක් ආවත් වැටෙන්නේ ධාතු මනස්කාර වශයෙන් තමයි. හැබැයි මේක එක චිත්තක්ෂණයක තියෙනවා ඊගා චිත්තක්ෂණේ නැවතත් බය වෙලා ඇද්ද කරලා දැන් බඩ තියනවාද නාසය තියනවාද කියලා බලන මට්ටමකට එන්න පුළුවන්. ඒ මොකද අනිත්‍ය සංඥා වෙනකොට කාට නමුත් ටිකක් සහලවන ගැටයක් තියෙනවා. එහෙම වෙනවා කාටත් වෙනවා. නමුත් පහු වෙනකොට පහු වෙනකොට අර හැම අරමුණක් මතු කර ගන්නකොට මේ සතහන බලනවා, ආකාරය බලනවා, අත්‍යන්ත වශයෙන් ඒ මේ ස්වභාවික ලක්ෂණ බලනවා කියන නැවත මුලට යන්න ඒක බාධාවක්. මුලට යමින් යමින් නැවත කරනකොට පහු වෙනකොට පහු වෙනකොට ඉතාම සුළු වේලාවක ඒ ධාතු මනසිකාර කොටස් පිටමත් වෙන්න පුළුවන්. මේ තමයි ආධුනිකයා මේ ධාතු මනසිකාරයේ දැක ගන්න පළවෙනි යන ගමන. නමුත් සමහර දෙවෙනි ගමන යනවා. ඒ මොකද හිත යොදනකොටම අරමුණ වැටෙන්නේ සතහන් ආකාර නැතුව. ධාතු වශයෙන්. එතකොට මේ යෝගාචරය දෙයට හිත යෙදුවත් පිම්බීම හැකීම දකින්න බෑ. එතන පේන්නේ අර සතහන් ජීවිච්ච ආකාර වෙනස් ජීවිච්ච ගතියක්. නාටිකාග්‍රේ දෙත යෙදුවත් වැටෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් මේ යෝගාචරයට කොහොම හෝ ප්‍රඥාක්තියෙන් පටන් ගත යුතුමයි. සමතේ අනිවාර්යයයි කියන කාරණා නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් ඊට වඩා ලොකු අරමුණකට හිත දාන්න වෙනවා. අර ඊටාම සිවුම් උදරේ පිම්බීම හැකිලිමෝ නාසිකාග්‍රේ ගන්න බෑ. ඒ වෙලාවට මතක් කරනවා Taman ඉන්න මුළු ඉරියව්වට හිත දාලා ඉන්නවා කියන ඉරියව්වට බහින්න. එහෙම නැත්නම් සමහර වෙලාවල් ලොට සූත්‍ර වල පේන්න තියෙනවා බුද්ධානුස්සතිය හිත දාන්න කියලා. මෛත්‍රියට හිත දාන්න කියලා. දාලා Taman දන්නවා මේ ළමයි නිවර්ණ බාධාවක් නෙමෙයි තියෙන්නේ. අර උන පේන්නේම අරකෙක් වශයෙන් නෙමෙයි මස් වශයෙන්. බිබිමක් එක්කීමක් වශයෙන් නෙවෙයි කම්පන චංචල උණුසුම් සිසිල් ගති වශයෙන්. එහෙමනම් Taman බුද්ධහනුසතියට හිත දාන එනතන් මෛත්‍රියට හිත දාන එනතන් ඉන්න ඉරියව්වට හිත දාලා ඒ තුල හිමීට හිත තැම්පත් වේගෙන තැම්පත් වේගෙන එනකොට අන්න තමයි දැන් කාරණාව පිළිගන්න පුළුවන්. උදරයේමයි පේන්නේ නමුත් උදරයේ පිම්බීම හැකිලිම වාර පේන්නේ. දිගට පවතින සංතතියක් පේන්නේ. ආස්වාද ප්‍රසආසයේ තමයි ඒ තමයි නමුත් ආස්වාස වාර ප්‍රසආසවත් පේන්නේ ආන්නේ වගේ වෙන්න වෙනවා නම් නැවත නැවතත් හිත ප්‍රඥප්ති අරමුණක දාලා ප්‍රඥප්තිය දිගේ සමාධිය ඇති කරගත්තාට පස්සේ ආන තමයි තේරුම් ගන්න පුළුවන් දැන් වෙලා තියෙන දේ. එහෙම නැතුව අපි හයියෙන් පුම්බන්ට හකුලන්න ගියොත් නිමින්ද ගත්තොත් ආස්වාද ප්‍රසආස වශයෙන් එහෙම නැත්නම් අවුල් කරන්න ගත්තොත් ඒ අලු කොටකට කලක් ඇහුවාගේ විසිරීම තමයි වැඩි වෙන්නේ. ඒක හුඟක් වෙලාවට යෝගාවචරයන්ට වඩා කර්මස්ථානාචාර්යවරුන්ගේ தත්ත්වේ නොදැනීම නිසා යෝගාවචරයන්ට වැරදි උපදෙස් දීම නිසා සිදුවෙන කාරණා. එනිසා යෝගාවචරය දන්නවනේ මේක අහලා තියෙනවනේ යෝගාවචරයට පුළුවන් ඒ කාරණාව ඒ තාලෙට පඬිතුකම් පෙන්වන්න නෙවෙයි ඒ තාලෙට වාර්තා කරන්න. දැන් වාර්තා කරනවා නම් ඒ වාර්තා කරන්න ඉස්සෙල්ලා යෝගාවචරණ වැටෙනවා මේකට කල යුත්තේ මේකයි. හිත මොනම හෝ සම්මුති අරමුණක ඉස්සල තැම්පත් වෙන්න ඕනේ. ඒක සර්වඥාන්ද දෙපෙන්නේ අපනිදාය භාවනා කියලා. පනිදාය භාවනායි කියලා කියන්නේ හරියටම අරමුණට හිත ප්‍රනිදි සහිතව යන්නේ. එහෙම එන්නේ නැත්නම් ඒක පේන්නේ තද්ද බල නීවරණ ධර්මකට පාදා වෙලා නම් ඒත් හොඳයි බුද්ධානුස්සතිය හෝ වෙන සාමාන්‍ය සමත භාවනා ගිහිලා ඒකට කිට්ටු කරනවා. එහෙම නැත්නම් ධාතු මනසිකාර වශයෙන් අරමුණ පේන්නම විපජනේ වෙලා නම් සංතතියක් වශයෙන් නම් ඒත් හොඳයි නැවතත් පොදු සම්මුති අරමුණකට යන්නේ. බුද්ධහන සිත්ය හොඳයි නැත්නම් කාය වශයෙන්ම හෝ හැපීම වශයෙන් හෝ ඒ දිගේ හොඳට ඉස්තම්පත් කරගත්තාම පේන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන තියෙන්නේ බත කුඩන් යනවා වගේ කියලා කතා කරන භාගයක් අත දැම්බිලා භාගයක් අත දැම්බිලා නැහැ. ඒ නිසා මොනවාක් කරගන්න බැරි තත්යකටපත් වෙනවා. ආ නේලාටින් දක්ෂ මව්වරු විවිධාකාර ක්‍රම වලින් ඒව හාල්ටි කහ ගන්න නැති වෙන විවිධ උපක්‍රම කරනවා. අන්න ඒ වගේ තමයි මේ ධාතු මනසිකාරයේ භාගයට වැඩ කරන ප්‍රඥප්ති භාගයක්. නැත්තම් කියනවනම් සබහා ලක්ෂණ මාගක් පෙන්නනවා සම්පති ලක්ෂණේ මගක් පෙන්නනවා. ඉතින් යෝගාවචරය මේ වෙලාවේදී ළඟා වෙන්න ඕනේ මේකට බැස ගන්න ඕනේ පුළුවන් තරම් ප්‍රඥප්තිය. පුළුවන් තරම් ස්වභාව ලක්ෂණේ. ධාතු මනසිකාරයෙන් බැස ගන්න හොඳ. බැස ගන්න තැනක් නැහැ. එතන බහින්න පදනමක් නැහැ. ඒක නිතරම වෙනස් වෙන සුළු දෙයක්. ශීඝ්‍ර වෙනස් වෙන සුළු දෙයක්. ඒ මත මේ මේ අංගඩයක් හදන්න බෑ. අරමුණු ගන්න බෑ. නිමිති ගන්න බෑ. ඒ නිසා නිමිති ගන්න පුළුවන් තරකේ පටන් ගන්න. මෙන්න මේ කාරණාවට මම හිතනවා භාවනා ජීවිතවල වැඩි කාලයක් ගත වෙනවා කියලා. ඒ නිසා මෙතනදී අපිට කියන්න තියෙන්නේ පළවෙනිම ආප්තෝපදේශය තමයි අරමුණකට හිත යෙදුවා නම් ඒකට හිත ගිය බව දැන ගැනීමට මෙනෙහි කරා. මෙනෙහි කරනකොට යෝග ආදතේ කාන්තෙම සතහන පේනවා. ඒකදී මේ යෝගාවචරයගත් ගුරුවරයාගත් දෙයක් නෙවෙයි ලෝකේ හැටි. බැලුවොත් ඒ ඒ සටහන ක්‍රමයෙන් ආකාර බවට වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ තියේදී දැන් වැඩේ හරි කියලා නතර කරන්නේ නැතුව දැන් මේ වැඩේ පටන් ගත්තේ. ඒ නිසා එක එක පිම්බීමක් එක එක හැකිලීමක් එක එක ආස්වාසයක් එක එක ප්‍රස්වාසයක් ආදී වශයෙන් පුංචි පුංචි කොටසක ඇති වෙනස්කම් හොයන්නේ. අනකොට අරමුණියත් තව ස්වභාවික ලක්ෂණ පේනවා. මේ කියන දහස මනසිකාරය පිළිබඳ පොත පෙරලෙනවා. පිටුව පෙරලෙනවා ඒ වෙනකොට ධාතු මනසිකාරවල තියෙන්නේ ඒකාකාර සංතතිය ඒකේ නෑ පිම්බෙන වාර හැගෙලෙන වාර ආස්වාස් ප්‍රස්වාස් හොඳ නරක ස්ත්‍රී පුරුෂ ආරම්භයක් මැදක් මුලක් මොනවාක්ද මේ தත්ත්වෙට ආනාපානය ගැනීම සබ්බ කායපටි සංවේදී අසසී සාමීච සික්කති කියන පදයක් එක්ක බොහොම සමීප වෙනවා ආත්මෙම දකින්න ඕනේ. යම් තැනක හෝ අරමුණේ දැකපු නැති සතහනක් දැනපු නැති ආකාරයක් තියෙනවා නම් ඒ තාද්දුරට බත කුඩන් යනවා වගේ මෙත් ඇහුණා කියන වචෙන් සමාද වෙනවා වගේ භාවනාවේ කිසිම එකලාසයක් නැහැ. ඒ නිසා යෝගාවචරණ තියෙන ධාතු මනසිකාට හැරිච්ච හැටි බව දැනගන්න. ඒව මෙනෙහි කරන්න යන්න එපා. නොහැරිච්චියම් ආකාර පේනවනම් නොහැරිච්චියම් සතහන් තියෙනවනම් ඒව මෙනෙහි කරමින් කරමින් කරමින් ඒව පුළුවන් තරම් හැඳි ගන්නවා. ඒව පුළුවන් තරම් ධාතු මනසකට පත් වුණා නම් යෝගාචර කිසිසේත්ම කරන්න දෙයක් නැහැ. ආත්පසින් ධාතු මනසකට දැකපු ගමන්ම හිත සම්පූර්ණයට වැඩෙනවා. ඒක අකාලිකයි. සංතතිය කරනකොට පස්සේ එතන තියෙන තද වෙන තෙරපෙන ගති, උණුසුම් සිතිල් ගති, බරහැලු ගති, ඒ ගති මත අරමුණ නැතුව යන. මෙනෙහි කරගන්න බැරුව යන. ඊව වාර්තා කරන යෝගාචරය බය වෙන්න නරකයි. මේ සතිය කරුණාවත් සමාධි කරුණාවක් නෙවෙයි ස්වභාව ලක්ෂණයෙන් හිත සංපති ලක්ෂණයට වැටෙනවා. සංපති ලක්ෂණයට හිත වැටුණා නම් ඊගාවට යෝගාවචර සිද්ධ වෙනවා. ඒ බව දැනගෙන එහි දැන් ගොඩ හිට මිනිහා ඔරුවට ගිහිල්ලා ඔරුව පදින්න දැන් පුරුදු වෙනවා. බිම දිගේ ගෙනිච්ච ආශාන්තරාව දැන් අහසයට ගිහිල්ලා ඒක උඩ ආය පොළොව බල බලත් මේ බය වෙන්නේ නැතුව ඒ මත අමුතු සම්බර භාවයක් තියෙනවා. අන්නේ සමබර භාවයට පුරුදු කරන අතරමැද තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිගන්න කෙනාට නම් හැපක් හිතෙනවා. යාන්තම් මේ සද්ද බල ගොරෝසු රූප ධර්ම වලින් මම දැන් ගැලපිලා මට දැන් මේ ධර්ම වල ඇත්තව ධාතුමනකාර වැඩේ. නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සුඛ සංඥාව කුමාරදක හොයන කෙනාට නම් පේන්න පටන් අර ගන්නවා. වැඩේ නම් එන්ට එන්ට එන්ට ගැඹුරු වෙනවා. තව ඉස්සරහට ගියොත් වැටෙන්නේ බරපතල ගැඹුරකට එනවා. පුළුවන් තරම් ඉක්මනට ආයෙත් ගිහලා ආයෙත් එනවාද කියලා බලන්න. බඩ තියනවාද කියලා බලන්න ඕනේ කියලා අපෝ හැරෙනවා. අර කලින් කිව්ව විදිහට කවුරුත් මේ විනෝදාන්තය කරනවා. නමුත් මේක දන්න කෙනා තේරුම් අරගන්න ඕනේ හැකි තාක් දුරට ඉක්මනින් මගේ හිත දැන් પરමාර්ථ ධර්මයට වැටුණා. මේ දහස්මන් කාලට වැටුණා. මගේ හිත මේ යාත්‍රාව දිගට වට ගන්න තුගිනියන්ද සත්‍යයට කෙලින් පවතිවා. සමාධිය කෙලින් පවතිවා. මෙන්න මේ වෙනකොට කර්මස්ථාන චාරවල කියනවා දැන් මේ தත්ත්වයට හැම පරියන්කදී මේ කරන දේ එක දවසක් කරන්නේ දවසේ නොකරන දෙයක් නෙවෙයි. පිටින් දාවට පස්සේ ඒ බින්දීම හැපෙනී වශයෙන් මෙනෙහි කරන්න බැරි නම් ඒක හොඳට දැනගෙන දැන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ. එතෙන්දී අනකන් යම්ම තරම් සතහන් ආකාර පේනවා ඒ තා ඔක්කොම ඉවර කරගන්න ඕන. ඒවා තියෙති දැනනවා දැනනවා කියලා හදිසි වුණොත් වැඩේ අන්න අර කියන බත පුදන් ගන්නවා වගේ වැඩේ මෙච්චයි. එකතන කරකැවෙන්න පටන් ගන්නවා. ඒක හොඳට කලින් කියන තාක් ප්‍රදේශ ඔක්කොම ප්‍රත්‍යක්ෂ ධර්ම විවර කරනවා නම් හොඳ ස්වභාවය ලක්ෂණ දන්නවා නම් ඉබේම හිත පෙරලෙනවා පෙරලෙනවා එක්කම යෝගාවචරයට පුළුවන්කම තියෙනවා නම් සිහියලවලා දැනීම මෙනේ කරන්ට හරි දක්ෂයි. වතුරේ ගොඩ දෙල්ලම් කරනවාස වතුරේ දෙල්ලම් කරනවා දක්ෂ වුණා වගේ. මෙතනින් එහාට භාවනාවේදී තියෙන්නේ මේ සම්පති භාවයේ පිළි අරගන්න ගොඩක් වෙලා යනවා. අන්තර ගිය මනසේ අහඳේ ආකර්ෂණේ නැති தත්ත්වය ඇවිදින්න ඉගෙන ගන්න ගොඩක් වෙලා. ආන්නේ වෙලාව අඩු නම් ඉක්මනටම ඒ පිළිබඳව සිහියලවලා දැන් මේ වෙච්ච දේ කාරණා තේරුම් ගන්න පුළුවන් නම් මේ සම්තතිය ඒ කාන්තේම මේ අනිත්‍ය ලක්ෂණයේ ප්‍රත්‍යක්ෂය. මේක කවදා සැපෙලවන දෙයක් නෙවෙයි. මේක ස්පර්ශ දෙන දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපණිහිතයි. අනිත්‍ය ලක්ෂණ පෙන්වන්නේ අනිමිත්ත වශයෙන් මේ දුක්ඛ ලක්ෂණය පෙන්වන්න පටන් ගන්න අප්පයිනික වශයෙන්. ඊට පස්සේ තේරෙනවා මේක නම් කොච්චර කෙරුවක්වත් වෙනස් කරන්න බෑ. බලාගෙන ඉන්න එක විතරයි කරන්න පුළුවන් බලාගෙන ඉඳ ඉඳ ඉඳ ඒ යෝගාචරයේ දිගටම අනුශේ කෙලෙස් කැපෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සාමාන්‍ය ලක්ෂණ වෙන මේ ඕනම නාම රූප ධර්ම වලට ප්‍රධාන වෙච්ච අනිත්‍ය කණාත්ම කියන ධර්ම තුන පේන්න පටන් ගන්නවා. ඒ හරිනේ අත්‍තරම කියනවනම් භාවනා සිද්ධ වෙන දෙයක් මිසක් කරන්න දෙයක් නැති තරම්. නමුත් මුල් ටික නම් ඉතාම වැදගත් කොච්චර දක්ෂයකට වුණත් ඒ නිසා භාවනාව යොමු වෙලා තියෙන්නම උපදේශ යොමු වෙලා තියෙන්න මේ ස්වභාව ලක්ෂණ තේරුම් කර ගැනීමටයි ඒක ඉතාම තීරණාත්මකයි. මොකද මේ ගාගා දෙනත් මාසුත් අතර තියෙන සංඥා වෙනසක්. පුද්ගලයෙක්ට පඨවි ආපෝ තේජෝ වායෝද කියන මේ හතර මහා ධාතුන්. නමුත් මේ පිටිපස්සේ තව විශාල කොටසක් තියෙන නාම ධර්ම සම්බන්ධයි. ප්‍රතිපත්තන්ට ඒක අදාළ නැහැ. ඒක මතරයි මතුවෙන්නේ. නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ ඒ සරුවචනාංශේ බොමඩ මොළක කරපු වැඩේමයි. ඒක කවදාසක හරි ගියාද හරි ගිය ගමන් අපිට ඒක ආනිසංස තියෙනවා. මේ වෙලාවේ හරියා යුතුයි කියලා කාර්තික දෙන පොරොන්දු වෙන කවුරුත් නැහැ. භාගයට වෙච්ච කට්ටිය දැනගත යුතුම දේ තමයි Taman අද කොතනද ඉන්නේ කියන එක. ඒකයි මේ විවිධ පැති වලින් මේ තොරතුරු එකතු කරන්නේ. මේක එක එකන වටා ගන්න හැටි වෙනස්. මොකක් විශාල මාතෘකාවක්. ඒ නිසා පුළුවන් ප්‍රමාණය තමයි මේ ඉදිරිපත් කරන්නේ. අපි බලමු අනිත් දවසේ වෙනකොට මේ ධාතු මනසිකාරයේ දිගේ ඒ සාමාන්‍ය ලක්ෂණ දිගේ යනකොට කොහොමද වෙන්නේ කියලා ඒ වාගේම මේ පරිවේ ඉවර කරනකොට සරුවචනාංශයේ අච්ඡත්තං වා කායේ කායානුපස්සී වශයෙන් මේ ලැබු පුංචි ධාතු මනසිකාර දැනුම කොච්චරක් විශ්වගත කරන්න පුළුවන් කොච්චරක් අපි මෙතෙක් කලාප සංසාරේ විස්තර කරන්න පුළුවන්ද කියන විස්තරේ බලනකොට අර මුල්ම පරිවේදී දෙන ඒ ධ්‍රුවපදයට වඩා දැන් විශාල ගැඹුරක් තියෙනවා ඒ නිසා බණ අහනකොටත් භාවනා කරනකොටත් ඒව ගැන කල්පනා කරනකොටත් අපි මේ කරගෙන යන වැඩේ තියෙන ආ වටිනාකම Tamanට වැටහෙනවා නම් මේක තමයි අපි කියන්නේ ශ්‍රම ධර්ම සම්පූර්ණ කරනවා. ඒක තමයි අපි කියන්නේ යෝගාවචරය කියනවා කියලා නිසා මේ භාවනා කරන වාරයක් පාද බණහන වාරයක් පාද සෑම දිනාගෙම අත්තාවේ ශ්‍රම ධර්ම වඩ වඩා සම්පූර්ණ වේවා යෝගාචර ගති තව තවත් දිනු වීමට මේ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම කොටස මෙතන සමාප්ත ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ